අපි පහුගිය වකවානුවේදී එක අතකින් විශේෂයෙන්ම හිත කිලුටු කරන විවිධ උපක්ලේශ ධර්මයන් ගැන, කෙලෙස් ධර්මයන් ගැන සෑහෙන දුරට සාකච්ඡා කළා. ඒවා ගැන ටිකක් දුරට අපි ඉගෙන ගත්තා. ප්‍රායෝගිකව කෙලෙසුන්ගෙන් තොරව හිත අපවත්වන ආකාරය පිළිබඳව විවිධ ක්‍රමෝපායන් පිළිබඳව සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් අපි යම් තාක් දුරට සාකච්ඡා කළා. ඉතින් අද මම හිතුවා ඊට වඩා වෙනස් පැත්තකින් ධර්මදේශනාවක් ඉදිරිපත් කරන්න. ඒ සඳහා තෝරගත්තා අංගුතර අංගුත්තර නිකායේ සත්තක නිපාතේන නගරූපම සූත්‍රය. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් රාජධානියක එමත් නැත්නම් හොඳට රැකවල් දාපු නගරයක තියෙන ප්‍රධාන අංග හතකුත් ඒ වගේම ඒ නගරයේ සතු ආහාර සම්බන්ධයෙන්ුත් යම්සේ සංසන්දනාත්මක විග්‍රහයක් කරලා තියෙනවා. දැන් ඒ කාලෙත් යම්සි නගරයක් රාජධානියක් ආරක්ෂා කරගන්න ඒකේ ඉන්න ජනතාවගේ ආරක්ෂාව සලස්සන්න විවිධ අන්දමින් කටයුතු සම්පාදනය කරලා තිනවා. ඉතින් එතකොට මේ බඳු ඒ නගරය ආරක්ෂා කිරීම සඳහා නගර නගරා නගරාලංකාරයක් සඳහා වගේම පාවිච්චි කරපු ඒ කොටස් හතක් ගැන බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේ පළවෙනි කොටසදී දේශනා කරනවා. ඉතින් එතකොට අපිට ඒක අතකින් ඒ ඉතිහාසගත නගරයක තිබිච්ච ස්වභාවය පිළිබඳවත් එක්තරා අන්දමකින් අපිට යම්කිසි මේ අවබෝධයක් ලැබෙනවා. අනිත් පැත්තෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මේ එක එක නගරාංගයක් මේ ආධ්‍යාත්මික ජීවිතයක නැත්නම් ප්‍රතිපදාවක යෙදෙන යෝගාවචරයක් යෝගාවචරයාගේ තියෙන ගුණයන් එක්ක සංසන්දනය කිරීමේදී ඒවැය තියෙන වටිනාකමත් අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා එක පැත්තකින් ඒ ඓතිහාසික වටිනාකමකුත් ඉතිහාසය පිළිබඳ තොරතුරු රැසකුත් තවත් පැත්තකින් ඒ ඒ දේවල් සංසන්දනය කිරීම හරහා අපි දිනු කරන යම්සි ගුණයක් යම්සි හැකියාවක් කුසලතාවක් ඒවා කතරම් දුරට ප්‍රායෝගිකද ඒවා කතරම් දුරට මේ කියන තරම් අපි ගාව දිනු වෙලා තේනවද මේ කියන වාසිය ඒවෙන් සැලසෙනවද කියලා අපිටමත් පොඩ්ඩක් හිතලා බලන්නත් අවස්ථාවක් සැලසෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නගරාලංකාර හතකින් සාමාන්‍යයෙන් මේ හොඳට ශක්තිමත් වෙච්ච නැත්නම් ආරක්ෂා වෙච්ච නගරයක් තියෙනවා. ඒ නගරාලංකාර හත නැත්නම් ඒ ආරක්ෂක විධිවිධාන හත බුදුරජාණන් වහන්සේ මේ විදිහට විස්තර කරනවා. ඉදපික්කවේ රඤ්ඤේ පංචන්තිමේ නගරේ ඒසිකා හෝති ගම්බීරණේම සුනිඛාතා අචලා අසම්පවේදී එතකොට මේ නගරේ මැද්දේ තියෙනවලු හොඳට ගැඹුරු වලක් කාරලා ඒකේ හොඳට කැනලා හිටවන ලද ඒශිකා ස්තම්භය කියලා. ඒ කියන්නේ ලොකු කණුවක් තියෙනවා. ඒ කණුව ඉඳලා තියෙන්නේ තනිකරම නගරයේ මැද්දේ සෑහෙන දුරට ගැඹුරට හාරලා පොළොව ගන්න බැරි වෙන්න තමයි මේ ඒශිකා ස්තම්භය පිහිටවලා තියෙන්නේ. මේ පේන අන්දමට ඒක පාවිච්චි කරලා තියෙනවා අනිකුත් දොර කවුළු වලට ආරක්ෂාව සපයන්න ඒ දොර කවුළු බැඳලා තියන්න වගේ යම්කිසි දෙයකට ඒක පාවිච්චි කරන්න ඇති. එතකොට ඒක ඒශිකා ස්තම්භයේ තියෙන තහවුරු බව. ඒශිකා ස්තම්භයේ තියෙන ස්ථාවර බව. ඒ ඒශිකා ස්තම්භයේ තියෙන හොඳට ප්‍රතාපවත්ව තිබෙන ආකාරය නගරයේ තියෙන ආරක්ෂාවට සෑහෙන විධිවිධාන සලස්සලා තියෙනවා. ඒතර අපිට හිතා ගන්න වෙනවා යම් කිසි ක්‍රමයක් ඇති සමහර ලනු බැඳලා වෙන්නේ නැති වැල් බැඳලා වෙන්නේ නැති මොකක් හරි ක්‍රමයකට ඒ ශිකා ස්තම්භේ ඒ යම් කිසි ආරක්ෂක විධිවිධානයක් සලස්සලා තියෙනවා. ඒක හෙල වුණොත් ඒක මේ චංචල වුණොත් ඒක වැනෙන්න ගත්තොත් ඒකට ඉතින් නගරයේම තියෙන අනතුරක. ඒතර මේ පළවෙනි නගරාලංකාරය නැත්නම් නගරයට තියෙන පරිස්කාරය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පුණචපරම් භික්කවේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ පරිකා කතා හෝති ගම්භීරාචේව විත්තතාච ඊළඟට තියෙනවා මේ දියාගලක් ඒ දියාගලත් හොඳට ගැඹුරට ඒ වගේම පළල්ව සකස් කරපු දියාගලක් නගරේ වට කළා දියාගලක් තියෙනවා එතකොට අපිට තේරෙනවා කොයිතරම්නම් දුරදිග කල්පනා කළා ඒ පැමිණෙන සොර සතුරන්ට එන්න බැරි වෙන්න ඒ ආරක්ෂක විධිවිධාන කලස්සල තමයි මේ නගරය තියෙන්නේ. එතකොට සෑහෙන්න ගැඹුරු, ඒ වගේම සෑහෙන්න පුළුල් දියාගලකුත් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනිව ප්‍රකාශ කරනවා කොටච පරම්භික වේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ අනුපරියාය පතෝ හෝති උච්චෝචේව විත්තතෝච ඊළඟට මේ නගරය වටේ යන්න පුළුවන් ඒ පේන විදිහට පවුරක් උඩ තියෙන උසට තියෙන යම්කිසි නගරය වටේ ගිහිලා හොඳට මුළු නගරේම පරීක්ෂා කරන්න පුළුවන් නගරයේ ආරක්ෂාව විමසා බලන්න පුළුවන් අන්දමේ පාරක් ඒක සෑහෙන්න උසින් පිහිටලා තියෙන්නේ ඒ වගේමයි සෑහෙන්න පළලකින් ඒක පිහිටලා තියෙන්නේ එතකොට උඩ ඒක උඩා යනකොට මුළු නගරේම පේනවා වගේම නගරෙන් බාහිරටත් මොනවා හරි අවදානමක් තියෙනවා නම් කවුරු හරි එනවා නම් ඒකත් පේනවා. මේ විදිහට පෞරක් මත ඉදි කරන ලද සෑහෙන්න පුළුල් ශක්තිමත් පාරකුත් ඒ නගරය පරීක්ෂා කිරීම සඳහා යොදවපු ඒබඳු පාරකුත් මේ නගරයේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණචපරම් වික්‍රවේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ බහුම් ආවුදං sannicitam හෝති සලාකං චේව ජීවනියංච දැන් ඉතින් විවිධාකාර ආයුධත් මේකේ රැස් කරලා ගබඩා කරලා තියෙනවා විවිධ ඒ කාලෙකින් පාවිච්චි කරපු විවිධ ආයුධ දැන් එතකොට මේ ආරක්ෂාව ගැනයි කතා කරන්නේ ඒතර නගරය ඇතුලේ මොනවාම හෝ හදිසි අවස්ථාවකට ගන්න යුද්ධයක් එහෙම ඇති වුණොත් ඒක විසඳ ගන්න බාහිරින් යම්කිසි සතුරු උපද්‍රවයක් ආව නම් ඒ සතුරන්ට විරුද්ධව සටන් කරන්න වමනාතරම් සෑහෙන්න ආයුධත් මේ නගරේ රැස් කරලා තියෙනවා. ඊළඟට දේශනා කරනවා උනච පරම්භික්කවේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ බහූ බලකායෝ පටිවසති සෙය්‍යතේ දාන. අත්තාරෝ හෝ අස්සාරෝ හෝ රතිකා දනුග්ගහා චේලකා චලකා පිණ්ඩදායිකා උග්ගා රාජපුත්තා පක්ඛන්දිනෝ මහානාගා සූරා පප්පාලිකා එතකොට තවත් විස්තරයක් එනවා මේ නගරයේ ඉන්න අනිකුත් සේනාව සම්බන්ධයෙන්. මුලින් කතා කළේ ආයුධ සම්බන්ධයෙන්. දැන් දේශනා කරනවා සේනාව සම්බන්ධයෙන්. ඉතින් එතන හස්ති සේනාවක් නැත්නම් ඇත් සේනාවක් ඉන්නවා, අශ්ව සේනාවක්, රථ සේනාවක්, ඊළඟට මේ දුණු අරගත්ත සේනාවක්, ඊළඟට යෝධයෝ, ඊළඟට රාජපුත්‍රයෝ මේ විදිහට සතුරන් එක්ක සටන් කරන්න පුළුවන් විවිධ අන්දමේ සේනාවන් බහුලව මේ නගරය ආසය කරනවා. එතකොට සේනා සංවිධානය කළා, ආයුධ සංවිධානය කළා, නගරේ වට කළා. ඒක හොඳට පරීක්ෂා කරන්න පුළුවන් අවස්ථාව සලස්සලා දීලා මැද්දේ හොඳට කණුවක් ඉඳලා ඒකට සියල්ල සම්බන්ධ කළා. හොඳ විවිධහන සහිතව තමයි එහෙමනම් මේ ආරක්ෂා සහිත නගරය තියෙන්නේ. එපමණක් නෙමෙයි ඊට පස්සේ 6 වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුණ්‍යච පරම්පිකවේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ දෝවාරිකෝ හෝති පණ්ඩිතෝ ව්‍යත්තෝ මේධාවි අඤ්ඤාතානං නිවාරේතා ඥාතානං පවේසේතා දැන් මේ නගරයට ඉන්නවා මේ හොඳ දොරටුපාලෙක් ඒ දොරටුපාලයා හරහා තමයි එන කෙනෙකුට එන්න පුළුවන් යන කෙනෙකුට යන්න පුළුවන් එයා නිකම්ම නිකන් දොරටුපාලයෙක් නෙවෙයි පණ්ඩිතෝ හොඳ ප්‍රඥාවන්ත තැනැත්තෙක් හොඳ ව්‍යක්ත තැනක් දෙන්න. උපං ප්‍රඥාවක් තියෙන අනිත් සියලු දෙනා හඳුනන හොඳ මතකයක් තියෙන නිවැරදි අයව ඇතුළට ගන්න වැරදි අයව වළක්වන ජාතියේ ප්‍රඥාවන්ත දොරටු පාලයක් මේ නගරේ රඳවලා තියෙනවා. එතකොට ඒ දොරටුව හරහා තමයි ඔක්කොම එන්න තියෙන්නේ. ඒ දොරටුපාලයා තමයි එතකොට තීරණය කරන්නේ මේකට ඇතුළට වද්දගන්නේ කාවද වැද්ද නොගන්නේ කාවද කියලා. එයා තමයි තීරකයා. එයා තමයි මුලින්ම විමසීමට ලක් කරන්නේ. එයා තමයි මුලින්ම අනතුරු අඟවන්නේ. ඊට පස්සේ හත් වෙනුව එනවා පුණජ පරම් වික්කවේ රඤ්ඤෝ පච්ඡන්ති මේ නගරේ පාකාරෝ හෝති. උච්චෝචේව විත්තතෝච. වාසන ලේපන සමන්නෝච. සම්පන්නෝච. දැන් එතකොට ප්‍රාකාරයකුත් ඉදි කරලා තියෙනවා නගරේ වටේම. ඒ කියන්නේ තාප්පයකුත් බඳලා තියෙනවා නගර වටේම. ඒකේ එකම සිදුරක්වත් නැහැ. ඒ වගේමයි හොඳට පිරියම් කරලා තියෙන්නේ. හොඳට උස්ව පළල්ව සකස් කරපු කිසිම සිදුරක් නැති මහා ප්‍රාකාරයකුත් මේ නගරේ වට කරලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේ නිකම්ම නිකන් ඒ කාලෙත් රටවල් නගරවල් ආරක්ෂා වෙලා නැහැ. මෙපමණ සෑහෙන්න බහර දූර විදිහට දුරදිග හිතලා ඒ රට එහෙම නැත්නම් ඒ නගරය ඒ රාජධානිය හොඳට ආරක්ෂාව සැලසපු ආකාරය අපිට පේන්න තියෙනවා. දැන් මේ විදිහට දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඉමේහි සත්ත්‍යෙහි නගර පරික්කාරයේහි සුපරික්කතං හෝ මේ බඳු නගරය ආරක්ෂා කරන පරිස්කාර හතකින් ඔන්න හොඳට ආරක්ෂා කරලා පරික්ෂිප්ත කරලා තමයි මේ නගරය දැන් තියෙන්නේ. ඊළඟට ආහාර හතරක් ගැන දේශනා කරනවා. ඒ නගරේ සතු. කතමේසං චතුන්නම් ආහාරානම් නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී. හොඳට නිදුකින් සැහැල්ලුවෙන් පහසුවෙන් ලබන්න පුළුවන් විදිහට ආහාරත් සපයලා තියෙනවා. ඉදපික්කමේ රඤ්ඤෝ පච්ඡන්තිමේ නගරෙන් පහුම් සිල කට්ඨෝදකම් සම්නිචිතං හෝති. ඒ අවශ්‍ය කරන දැන් ඒ කාලේ විදිහට යම්සිත් මේ තන ගොඩවල් නැත්නම් ඒ කියන්නේ තන ඇතිරි තනකොළ මේවත් ඉතින් ජලය මේවත් රැස් කරලා තියෙනවලු මේ නගරේ සමහරවිට ඉතින් ඇතුලේ ඉන්න කෘෂිකාර්මික පදනමක් නිසා සමහර ඉන්න ගවයින්ට සාතු සප්පායම් කරන්න වෙන්න පුළුවන් ඇතුලේ ඉන්න මිනිස්සෙයින්ට මේ ජලය පරිපෝෂ කිරීම සඳහා වෙන්න පුළුවන් සතුන්ට පරිභෝජනය කිරීම සඳහා වෙන්න පුළුවන් මේ විදිහට ඒ කෘෂිකාර්මික පදනමක් මත වමනා කරන ඒ තල ස්වභාව මේ විවිධාකාර තෘණ වර්ගත් ඒ වගේම ජලයත් සම්පාදනය කරලා තියෙනවා. බහුම් සාලීයවකම් sannicitan හෝති. එතකොට සෑහෙන හාල් ප්‍රමාණයක් මේකේ රැස් කරලා තියෙනවා. එතකොට ආහාරයට ගන්න හැකි හාලුත් දැන් මේකේ රැස් කරලා තියෙනවා. ඊළඟට තිලමා සමුග්ගාපරාණං sannicitan හෝති. ඊළඟට විවිධාකාර ධාන්‍ය වර්ග තල වෙන්න පුළුවන් මෑ මුං ආදී එන විවිධාකාර ධාන්‍ය වර්ගත් මේ නගරයේ තැන්පත් කරලා තියෙනවා ඊළඟට බෙහෙසජ්ජං සම්නිචිතං හෝති වමනා කරන බෙහෙත් ගිතෙල් වෙඬරු තෙල් හකුරු ඒවා බෙහෙත් වශයෙන් උත්සල කරනවා ඊළඟට ප්‍රණීත භෝජන වශයෙන් උත්සල කරනවා සෑහෙන කාලයක් යැපෙන්න පුළුවන් හොඳ පෝෂණයක් ලබා දෙන්න පුළුවන් අන්න ඒ බඳු බෙහෙත් පරිස්කාරත් මේ නගරය රැස් කරලා තියෙනවා. ඒතර ආහාර ಜಾති හතරකුත් ගැන දේශනා වෙනවා. ඊළඟට නගරය ආරක්ෂා කිරීම සඳහා යොදවපු නගර පරිෂ්කාර නගලා නගර අලංකාර එහෙම නැත්නම් නගරයට ආරක්ෂාවට යොදපු විවිධහන හතක් ගැනත් දේශනා වෙනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ නගර පරිෂ්කාරයන් හත යෝගාවචරයේ සත්ව ගුණධර්ම හතක් එක්ක සංසන්දනය කරනවා. යතෝකෝ භික්ඛවේ රඤ්ඤෝ පච්ඡන්තිමේ නගරං ඉමේ සත්ත්‍හේ නගර පරික්කාරයේ හිසු පරික්ඛතං හෝති ඉමේසං චතුන්නං ආහාරං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසටලාභී ඉදං උච්චති භික්ඛවේ රඤ්ඤෝ පච්ඡන්තිමන් නගරං අකරණීයං බාහිරේහි පච්චත්තිකේහි පච්චා මිත්තේහි අර විදිහට හොඳට ආරක්ෂා විදි විධාන සලස්සලා ඒ විදිහට හොඳට ආහාර සප්පාය සලස්සලා තියෙනවා නම් සතුරන්ට ගන්න විදිහක් නැහැ මේකත් බුදුන් වහන්සේ දේශනා කරනවා. දැන් ඉතින් බාහිරින් එන සතුරු ආවයි කියලාත් බය වෙන දෙයක් නැහැ. මොකද හොඳට ආරක්ෂා විධිදාන සලස්සලා තියෙන්නේ. ඒගොල්ලන්ව පරාජය කරනවා කියන එක එච්චර දෙයක් නෙමෙයි. එන්නෙත් නැහැ. ප්‍රමණකට ශක්තිමත් එපමණකට හොඳට ආරක්ෂා විධිදාන සලස්සලා තමයි දැන් මේ නගරේ තියෙන්නේ. ඊළඟට ඔන්න බුදුරජාන් වහන්සේ මේ ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක මේ ගලපනවා එයෝමෙව කෝ භික්කවේ යතෝ අරිය ශාවකෝ සත්තයි සද්ධම්මේ සමන්නාගතෝ හොති. යම්කිසි අවස්ථාවක ආර්ය ශාවකෙක් හත් ආකාර වූ ගුණයන් හතක් චතුන්නංච ධානානං ආභිචේතසිකානං ditta ධම්ම සුඛ විහරාණං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී. ඒ වගේමයි ධාන සතර කොහොම පහසුවෙන් ලබන්න පුළුවන් පහසුවෙන් එළබෙන්න පුළුවන් මට්ටමකත් ඉන්නවා නම් එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියනවා අරිය ශාවකෝ අකරණීයෝ මාරස්ස අකරණීයෝ පාපිමතු. එහෙනම් එයා කවදාවත් මායයට අහු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මායයට මෙයාව එයාගේ වසඟයට ගන්න විදිහක් නැහැ. මොනාදේ කවර ඒ මොනවද ආකාර හත නැත්නම් ඒ අංග හත. දැන් හරියට අර ගැඹුරු වලක් හරලා බොහොම දැඩි ප්‍රතාපවත් ඒ ඒශිකා ස්තම්භය අපි කියමු විශාල කණුවක්. ඒකේ ඉඳලා තියෙනවා ඒක දැන් කිසිසේත්ම සැලෙවෙන්නේ නැහැ. කිසිසේත්ම වැනෙන්නේ නැහැ. කොයිතරම් ඡණ්ඩ මාරුතයක් ආවත් ඒක සැලෙවෙන්නේ නැහැ. එහෙම අංගයක් එතකොට අපි මුලින්ම කතා කළා බුදුරජාන් වහන්සේ ඒක සමාන කරන්නේ මේ බුදුරජාන් වහන්සේ කෙරෙහිම තියෙන ශ්‍රද්ධාවට. ඒව මේව කෝ භික්කවේ අරිය ශාවකෝ සද්දෝ හෝති. සද්ධාසි සද්ධාති තථාගතස්ස බෝධි. මේ තථාගතයන් වහන්සේගේ ඒ සම්මා සම්බුද්ධත්වයේ සම්බන්ධයෙන් උන්වහන්සේ අරහං ආදී ගුණ සමුදාය සම්බන්ධයෙන් කිසිම සැකයක් කිසිම විමතියක් එතනත්තාට නැහැ. එයා හොඳට ඒ ශ්‍රද්ධාවන්තව ඒ ශාස්ත්‍රෝන් වහන්සේව අදහනවා, ශාස්ත්‍රෝන් වහන්සේට ගරු කරනවා. උන්වහන්සේ අනුව යන්න, උන්වහන්සේගේ ආදර්ශය ලබා ගන්න උන්වහන්සේගේ මග ගමන් කරන්න උත්සාහන්ත වෙනවා. ඒ කියන්නේ දැන් එපමණකට ශ්‍රද්ධාව කියන එක එහෙනම් නොසෙල්වී පවත්වා ගන්න යෝගාවචරයෙකුත් උත්සාහන්ත විය යුතුයි. මොකද ඇතම් වෙලාවට එක එක තැන් වලින් එක එක කතා එනවා. විවිධ ශාසන විලෝපන ඇහෙනවා. ඉතින් එතකොටත් සමාජාලාවට මේ ශ්‍රද්ධාව පිරෙහෙන්න පුළුවන්. එක එක අයත් එක එක જાතිය දේවලුත් කරනවා. එතකොටත් ඉතින් ශ්‍රද්ධාව පිරෙහෙන්න පුළුවන්. නමුත් අපි සරණ ගිහිලා තියෙන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ. අපි සරණ ගිහිලා තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒක හරියට සරණ නොගිය පිරිස් කරන විවිධාකාර විලෝපන වලින් අපේ හිත කලම්බ ගන්න නැතිව, අපේ හිත සොලවා ගන්න නැතිව අර හොඳට ප්‍රතාපවත්ව තියෙන ඒශිකා ස්තම්භයක් වගේ අපිට පුළුවන් නම් අපේ හිතේ ශ්‍රද්ධාව රැකගන්න අන්න ඒක තමයි මෙතෙන්දි මතු කරන්නේ. එතකොට ඒ එබඳු වූ ශ්‍රද්ධාවක් තියෙන තැනැත්තා බුදුරජාන් වහන්සේ කියනවා අකුසලම් පජහති කුසලම් භාවේති. එයා අකුසලය ප්‍රහාණය කරනවා, කුසලය භාවිතා කරනවා නැත්නම් වඩනවා. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. එයා වැරදි දේ ඉවතලනවා, හරි දේ දියුණු කරනවා. සුද්ධං අත්තානම් පරිහරති. කොහොම පිරිසුදු ජීවිතයක් ගත කරන්න. පිරිසුදු ආත්ම භාවයක් ගත කරන්න උත්සාහන්ත වෙනවා. ඉමිනා පටමේන සද්ධම්මේන සමන්නාගතෝ හොති. මෙන්න මේ පළවෙනි සද්ධර්මයෙන් මේ තැනත්තා සමන්වාගත වෙනවා. ඒ කියන්නේ දැන් ඒ බුදුරජාණන් වහන්සේ අදහන උන්වහන්සේ සරණ ගිය උන්වහන්සේව ආදර්ශයට ගත්ත උන්වහන්සේ දේශනා කරපු මඟ ගමන් කරන්න උත්සාහන්ත වෙන. ඒ බඳු ශ්‍රද්ධාවන්ත කෙනෙක් නිරන්තරයෙන් මේ ඉස්සරහින් තියාගත්ත ආදර්ශය තමා තුළ පවත්වා තමා තුළ ජීවත් කරවන්න උත්සාහයක් ගන්න. ඉතින් එතකොට යාට ඉතින් බෑ මේ වැරදි කරන්න. එතකොට යාට බෑ තවදුරටත් වැරදිකාරයෙක් නැත්නම් අනිත් කෙනෙක්ගේ තමන්ගේ අයහපත පිණිස කටයුතු කරන්න. මොකද ආදර්ශයට අරන් තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් පවත්වා. ඉතින් ඒ හරහා එයා වැරදි දේවල් ඉවත් කරනවා, හරි දේවල් තව දියුණු කරනවා. ඊළඟට කුසලය තව තව වඩනවා, අකුසලය බැහැර කරනවා. ඒ හරහා තව තව යාගේ ජීවිතය පිරිසුදු භාවයකටමපත් වෙනවා. පාරිශුද්ධයකටම ලක් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවනි කොටස ඒ තමයි අර දියාගල. අපි එතෙන්දි විස්තර වුණා කලිනුත් ගැඹුරු දියාගලක් තියෙනවා. ඒක බොහොම පුළුල්. ඒ වගේම සෑහෙන ගැඹුරුයි. ඒක මුළු නගරේ වටේම තියෙනවා. ඒතර ඒකෙන් ඊතර වෙලා ඕනේ කවුරු හරි එනවා නම් එන්න. සමහරට ඉතින් ඒකේ මිනී කන සත්තු එහෙමත් දාලා තියෙන්න පුළුවන්. දැන් එහෙම බොහොම භයානක මේ දියාගලක් නම් තියෙන තින් කවුරුත් ඒකට බහින්නේවත් නැහැ. එපමණකට ඒක සෑහෙන ආරක්ෂාවක් සලසනවා මේ නගරයට. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ කියනවා ඒවමේව කෝ භික්කවේ අරිය ශාවකෝ හිරිමා හෝති. හිරියති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේ. හිරියති පාපකාලං අකුසලානං ධම්මානං සමාපත්තිය. හිරි පරික්ඛෝ වික්ඛවේ අරිය ශාවකෝ අකුසලම් පජහති කුසලම් භාවේති. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. සුද්ධං අත්තානම් පරිහරති. එතකොට මේ පව කෙරෙහි තියෙන ලැජ්ජාවට තමයි මේ දිය අගල සමාන කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ලැජ්ජාව මැඩගෙන ඒක කඩාගෙන විනාශ කරගෙන ඕනේ ඇතුළට එන්න යම්සි අකුසලයක්. හැබැයි ඒ ලැජ්ජාව හොඳට වැඩිලා තියෙනවා අකුසලයක් කරන්න, අවැඩක් කරන්න, කාය දුෂ්චරිතයක් කරන්න, වචී දුෂ්චරිතයක් කරන්න, මනෝ දුෂ්චරිතයක් කරන්න බැරි තමා තුල හොඳ ලැජ්ජාවක් තේනවා නම්, ලැජ්ජාව වැඩිලා තේනවා නම්, එහෙනම් ඉතින් එයාට කාය දුෂ්චරිතයක් කරන්න විදිහක් වචී දුෂ්චරිතයක් කරන්න විදිහක් නැහැ මනෝ දුෂ්චරිතයක් කරන්න විදිහක් නැහැ මොකද ඒ දේව ධර්මයේ යාව ආරක්ෂා කරනවා ඒ පවට තියෙන ලැජ්ජාව එයාව ආරක්ෂා කරනවා. මොකද එයාගේ හිත නැමෙන්නේ ඉබදු වරදක් කරන්න. එතකොට එයාගේ හිත නිකම් ප්‍රශ්න කරනවා මට මේක ගැළපෙනවද? එතකොට එයා එයා ගාව එයා සමීපේ එයා දිහා බලාගෙන වෙන කෙනෙක් ඉන්න අවශ්‍ය නැහැ. එතෙන්දී ඇත්තටම තමන්ගේම හිතේ තියෙන මේ පවට තියෙන ලැජ්ජාව, ඒ හිරිය එයාව ආරක්ෂා කරනවා. මොකද එයාට ඉඩ දෙන්නේ නැහැ වැරදි දෙයක් කරන්න. කයින් දුෂ්චරිතයක් කරන්නත් ඉඩ දෙන්නේ නැහැ. වචනයෙන් වැරදි දෙයක් කියන්නෙට දෙන්නෙත් නැහැ. මනසින් වැරදි දෙයක් හිතන්නෙට දෙන්නෙත් නැහැ. මොකද මේ එයා සතු ලැජ්ජාව නැමැති නැත්නම් පවට තියෙන ලැජ්ජාව නැමැති මෙන්න මේ ගුණය මෙන්න මේ ආරක්ෂාව එයාව තවදුරටත් නැත්නම් එයාගේ හිත තවදුරටත් ආරක්ෂා කරනවා. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ මොනවද මේ පෙන්වන්නේ? එක පැත්තකින් කියනවා ශ්‍රද්ධාව සැලවෙන්නේ නැති විදිහට පවත්ව ගන්න. අනිත් පැත්තට කියනවා පවට ලැජ්ජාව වෙන්න. ඒතර පවක් කරන්න තියෙන ලැජ්ජාව කිසිසේත්ම මේ නරකක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් තමා තුළ තිබිය යුතු ගුණයක්. අද හුඟක් වෙලාවට අපිට පේන්න තියෙනවා කිසිම ලැජ්ජාවක් නැහැ ඕනම අකුසලයක් කරන්න. බෞද්ධ කියන නාමයෙන් කොච්චර හිටියත් අකුසලයක් කරන්න කිසිම ලැජ්ජාවක් නැහැ. ඉතින් පෙනි පෙනිත් දේවල් කරනවා. එපමණකට අපේ ලැජ්ජාව පිරිහිලා. එපමණකට අපි මේ ලැජ්ජා බය කියන එක ගැන කිසි තැකීමක් නැහැ. දැන් ඉස්සරහට එන්නේ තුන්වෙනි කාරණේ එන්නේ බය කියන කාරණේ. ඒ කියන්නේ අකුසලයක් කරන්න හිතේ තියෙන බිය. දැන් ඒක ඇත්තම සමාන කරන්නේ අර නගරේ වටේ යන්න පුළුවන් ඒ නගරේ පරීක්ෂා කරන නැත්තම් පවුර පරීක්ෂා කරන ආරක්ෂක විධිවිධාන හොඳට පරීක්ෂාවට ලක් කරන ඒ පාරට තමයි තුන්වෙනි පරිස්කාරය වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ නගරේ වටේ ඔක්කොම පරීක්ෂා කරමින් යන්න පුළුවන් උසින් තියෙන පළල් වෙච්ච පුලුල් වෙච්ච පාරක් තියෙනවා. ඒකේ තමයි ඉතින් සේනාව ගමන් කරමින් හොඳට පරීක්ෂා කරන්නේ. අන්න ඒ බඳු පාරක් තමයි මෙන්න මේ බිය නැත්තම් පවට තියෙන බිය ඔතප් ඔත්තප්පේ කියන එකට සමාන කරලා තියෙන්නේ. එයෝමියකෝ භික්ඛවේ අරිය ශාවකෝ ඔත්තප්පී හෝති. ඔත්තප්පති කාය දුච්චරිතේන, වචී දුච්චරිතේන, මනෝ දුච්චරිතේන. ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය. ඔත්තප්ප පරියාය පතෝ භික්කවේ. අරිය ශාවකෝ අකුසලම් පජහති කුසලම් භාවේති. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. සුද්ධං අත්තානම් පරිහරති. එතකොට කලින් අපි කතා කළා පවට තියෙන ලැජ්ජාව සම්බන්ධයෙන් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පවට තියෙන බිය සම්බන්ධයෙන්. අපිටම අපිට හොරකමක් කරන්න අවස්ථාවක් තියෙනවා. කවුරුත් ළඟපාත ඇත්තෙත් නැහැ. තමනුත් දරිද්‍රතාවයකින් පෙළෙනවා. ඉතින් එතකොට හිත කියන්න ඉඩ තියෙනවා මේ ඕක හොරකම් කරන්න කියලා වංචාවක් කරන්න කියලා. නමුත් තමා තුළ මෙන්න මේ පවට ලැජ්ජාවක් තේනවා නම්, පව කෙරෙහි බියක් තේනවා නම්, එහෙනම් ඉතින් ඒ ආරක්ෂාව අර නගරේ කඩාගෙන එන්න බැරි වෙන්න තනපු දියාගල වගේ නගරේ ආරක්ෂාව හොඳට තහවුරු කරන අර නගරේ වටේ යන්න පුළුවන් ඒ මාවත වගේ අන්න මේ හිත ආරක්ෂා කරලා දෙනවා. මොකද මේක කඩාගෙන යන්න විදිහක් නැහැ. පවට තියෙන ලැජ්ජාව අභිබවා යන්න විදිහක් නැහැ. පවට තියෙන බිය අභිබවා එයාව එයාව මැඩගෙන යන්න විදිහක් නැහැ. එපමණ ශක්තිමත්ව එහෙමනම් මේ නගරය ආරක්ෂා වෙලා තියෙනවා වගේ මේ හිත ආරක්ෂා වෙලා තියෙනවා. එතකොට නගරයේ ආරක්ෂාව සඳහා යොදපු දියාදලා නගරයේ ආරක්ෂාව තහවුරු කරන මුළු නගරයම පරීක්ෂා කරන්න පුළුවන් නගරයේ ආරක්ෂාව සුපරීක්ෂාකාරීව බලන්න පුළුවන් ඒ වටේ යන්න පුළුවන් මාවතක්. ඒතර මෙන්න මේ වගේ දෙකක් විදිහට හිරියොතප් දෙක පෙන්ලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා කොයිතරම්නම් මේ හිතේ ආරක්ෂාවක් මේ හිරියොතප් දෙක හරහා ලැබෙනවද යෝගාවචරයකට. උදාහරණයක් වශයෙන් අපි හිතමු භාවනා කරපු යෝගාවචරයෙක් අපි හිතමු එයා දැන් ටිකක් විපස්සනාවක් එහෙමත් වැඩිලා තියෙන්නේ ඔන්න රාගසිතක් එනවා. රාගසිතක තියෙනවා එක්තරාන්දමක ආස්වාදයක්. දේශසිත වගේ නෙමෙයි. දේශසිත එනම් තියෙන හුඟක් දැවිල්ලා. නමුත් රාගසිතේ තියෙනවා එක්තරාන්දමක ආස්වාදයක්. සමහර විට අපි මේ යාට මේ රාගසිත දුරු කිරීමේ හැකියාව අවකාශයේ තියෙද්දිත් එයාගේ හිතේ මෙන්න මේ ලැජ්ජාව බය එපමණකට දියුණුලා නැත්තම් සමහර විට ඒ රාගසිත අභිනන්දනය කරන්න ඉඩ තියෙනවා. රාගසිත ටිකක් ඉඩ දෙන්න ඉඩ තියෙනවා. ඒකට පවත්වන්න ඉඩ තියෙනවා. ඒක ටිකක් ඊට ටිකක් අනුග්‍රහ කරන්න ඉඩ තියෙනවා. මොකද ඒකෙන් ලැබෙන ආස්වාදයේ යම්කිසි වින්දනයක් තියෙනවා. ඉතින් ඒක ටිකක් ඔන්න ඉස්සරහට යනවා, උඩුදවනවා, හිත දැන් රාග බරිත වෙනවා, හිත රාගයෙන් වෙලා ගන්නවා, හිත රාගෙන් තෙත් වෙනවා. මොකද මුලින්ම අර ලැජ්ජ බය කියන එක මේ හිතේ නැහැ. ප්‍රඥාවකින් අර විපස්සනාවක් වඩලා තිබුණා වුණාට නමුත් ලැජ්ජ බය මදි ඒ නිසා මේවට එන්න දෙනවා ඒ ආපු අකුසලය අභිනන්දනය කරනවා ඒකත් එක්ක ඉන්නවා ඒකෙන් ආස්වාදයක් විඳින්න පෙළඹෙනවා ඒ වගේ තැන්වලදී අපිට තේරෙනවා මේ අපි සමහර විට සෑහෙන ගැඹුරු භාවනා කරනවා වෙන්න පුළුවන් නමුත් මේ අපේ හිතවල තිබිය යුතු මේ බවට තියෙන ලැජ්ජාව බවට තියෙන බය මේවා මේ මූලික ගුණාංග එකකින් බැලුවාම නගරය ආරක්ෂා කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ගුණාංග බුදුරජාන් වහන්සේ මේ කතා කරන්නේ. අපි පහුගිය සතිවල මේ කෙලෙස් දුරු කිරීම ගැන කෙලෙස් විවිධ වර්ග ගැනත් කතා කළා. ඒ බඳු ක්ලේශයක් හිතට ආවහම අපි තුල බියක් ලැජ්ජාවක් නැත්තම් ඒ බඳු ක්ලේශයක් තබා ගැනීම සම්බන්ධයෙන් ඒ බඳු ක්ලේශයක් හිතේ ඉපදීම සම්බන්ධයෙන් අපිට නැත්තම් කිසිම ලැජ්ජාවක් බයක් අපි ඉතින් ඒක තවදුරටත් තබා ගනීවි අපි ඒක වැළඳ ගනීවි ඒකට තව පොහොර දමාවි. ඊට පස්සේ ඉතින් ආයෙත් හිත කෙලසේවි. අපි තුමු අපේ ගමනක් බිමනක් යනකොට තවත් කෙනෙක් සැප විඳිනවා යම්කිසි මේ සුඛෝභෝගීව කටයුතු කරනවා. ඒක දැකලා වුණ අපේ හිතේ ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා. ඉතින් ඒ ඊර්ෂ්‍යාව අපිට සමහරට සතියෙන් පෙන්ලලා දෙනවා මේ ඊර්ෂ්‍යාවක් ඔන්න දැන් පහළ වුණා කියලා. නමුත් අපිට මේ ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන් බියක් නැත්තම් මේක මේ පැවැත්විය යුතු එකක් නෙමෙයි. හිත තබාගත යුතු එකක් නෙමෙයි. මෙබඳු ඊර්ෂ්‍යාව පැවැත්විය මට ගැළපෙන්නේ නැහැ. මම මේ වෙන පාරක දැන් යන්නේ හිත පිරිසුදු කරන්නයි හදන්නේ. කියලා ඒ ඊර්ෂ්‍යාවේ තියෙන ආදීනව අපිට මතක් වුණේ නැත්තම් අර හිතේ තියෙන ඒ අකමැත්තට අපි ඉඩ දීලා ඊර්ෂ්‍යාව පෝෂණය කරා නම් එතකොට ඉතින් ඒ ඊර්ෂ්‍යාව තව තව වර්ධනය වෙවි. ඊර්ෂ්‍යාව දුරු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් අපිට ඒ ඊර්ෂ්‍යාව සතියෙන් පෙන්ලා දීපු ගමම්ම අන්න අපිට තේරෙනවා නම් ආ මෙයා නම් වැදගත් යුතු කෙනෙක් නෙමෙයි. මෙයා ඉවත් කළ යුතු කෙනෙක්. මගේ හිත මෙයාවෙන් පීඩාවට ලක් වෙනවා, කෙලසෙනවා කියලා එයා කෙරෙහි යම්කිසි ලැජ්ජාවක්, ඊර්ෂ්‍යාවක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් ලැජ්ජාවක් තමන්ගේ හිතේ තියෙනවා නම් එහෙනම් ඒ ලැජ්ජාව නිසා ඊර්ෂ්‍යාව නොකර ඉන්න යෝගාවචරයක් පෙළඹෙන්න පුළුවන්. නිසා මුලක් වෙලාවට අපිට ඔන්න ඔය ලැජ්ජ බය දෙක තියෙනවා නම් ඒක දේව ධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝකෙම පාලනය කරන ලෝක පාලක ධර්ම වශයෙන් දේශනා කළා තියෙනවා. ඉතින් මේ දේවල් වල මේ මේ දේවල් සුළුවට තකන්න හොඳ නැහැ. මේ පවට තියෙන ලැජ්ජාව, පවට තියෙන බය කියන එක ඇත්තටම අපිව ආරක්ෂා කරන, අපේ හිත ආරක්ෂා කරන. ඒ වගේමයි තමන් යම්සි ගුණයක් දිනු කරලා තියෙනවා නම් ඒ ගුණය ආරක්ෂා කරලා දෙන මහා පෞරක් වගේ ගැඹුරු දියාගලක් වගේ මේක අපේ හිත ආරක්ෂා කරනවා. ඒතර ඒකත් කඩාගෙන ඇවිල්ලා තමයි එහෙනම් අපේ හිත ඒක වෙලා ගන්න තියෙන්නේ. ඒ යම් හෝ අකුසලයක් අපේ හිතට වැදගන්නේ එහෙනම් අර දියා අගලත් පහු කරගෙන ඇවිල්ලා. අර නගරේ පරීක්ෂා කරමින් අර පාරේ ගිය ඒ පරීක්ෂකයන්ට නැත්තම් සෙබළුන්ට ඒගොල්ලන්ටවත් අහු වෙලා නැහැ. ඊටත් ඒ ඒකත් හරහා ඇවිල්ලා තමයි ඔන්න හිත ආක්‍රමණය කළා තියෙන්නේ. අපිට මේ අංග ටිකක් අපේ හිතටම යොදලා බලනකොට තේරෙනවා කතරම්නම් අවධානයෙන් සිටිය යුතුද? නගරයක් අර තරම් විධිවිධාන සලස්සලා ආරක්ෂා කරනවා වගේ අපි මේ හිත අපේම හිත දැන් මේ අමාරුවෙන් හදාගන්න හදන හිත කතරම් දුරට අපි ආරක්ෂා කරගත යුතුද? කුසලයේ ආරක්ෂා කරගත යුතුද? පිරිසුදු භාවය ආරක්ෂා කරගත යුතුද? පිටතින් එන කෙලෙස් සතුරන්ගෙන් මේ හිත ආරක්ෂා කරගත යුතුද කියලා එහෙනම් හිතන්න වටිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ආයුධ ඔක්කොම එකතු කරලා තැම්පත් කරලා මුවහත් කරලා තියෙන ඒ උපමාව එයෝමියෝකෝ අරිය ශාවකෝ බහුසුතෝ හෝති සුතදරෝ සුත සංනිචයෝ දැන් අර ආයුධ ටික උපමා කරන්නේ දැන් එයා ඒ නගරේ සතු විවිධ ආයුධ තියෙනවා ඒ කාලේ හැටියට ඉතින් මේ කඩු වෙන්න පුළුවන් කිනිසි වෙන්න පුළුවන් තෝමර වෙන්න පුළුවන්, හෙල්ල වෙන්න පුළුවන්. මේ নানা ප්‍රකාර ආයුධ, තියුණු ආයුධ ඔක්කොම මේ නගරයේ සතුයි. ඒතර ඒ ආයුධ වලට උපමා කරන්නේ මෙන්න මේ භාගතුන් වහන්සේගේ ධර්මය හොඳින් ඉගෙනගෙන තිබීම, බහුශ්‍රృత භාවය. බහුසුතෝ හෝති සුතදරෝ සුත සම්නිචයෝ. එයා හොඳට මේ ධහම අහලා තියෙනවා. ඒක හොඳට මතක තියාගෙන තියෙනවා. යේතේ ධම්මා අධි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසන පරියෝසాన කල්යාණ සාත්තා සව්‍යඤ්ජනා කේවල පරිපුන්නා පරිසුද්ධං බ්‍රහ්මචරියං අබ්වදಂತಿ තතාරූපාස ධම්මා බහුසුතා හෝති දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා දැන් එතකොට මේ බහුසුත භාවය කියලා කියන්නේ වෙන වෙන විශේෂ කරුණු දැනගෙන ඒවැයින් ලොකු නුවණක් දිනු කරගෙන නුවණ කිනට වඩා දැනුමක් දිනු කරගෙන එහිමින්න තත්වයක් නෙමෙයි. මේ බහුසුත භාවයේ පෙන්වන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ මුල යහපත් වූ මද යහපත් වූ අග යහපත් වූ ධර්මය අන්‍ය අය ඉගෙනගෙන තියෙනවා. මේ අනිකුත් විනිශ්චය කරුණු ඉගෙනගෙන ඒකෙන් මහාචාර්ය වුණා ආචාර්ය වුණා කියන එක නෙමෙයි මෙතන පෙන්වන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරපු දහම. ඒ ශ්‍රී සද්ධර්මයේ යම්ස කෙනෙක් හොඳට දරනවා. එපමණක් නෙමෙයි ඒක මනසෙන් හොඳට පුහුණු කරලා තියෙනවා. ඊළඟට ඒක හොඳින් විමසීමට ලක් කරලා තියෙනවා. මනසෙන් හොඳට විමසීමට ලක් කරලා තියෙනවා. සෑහෙන කරුණු ටිකක් ඉගෙනගෙන තියෙනවා, බණ අහලා තියෙනවා, පොත්පත් බලලා තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධහම ඉගෙනගෙන තියෙනවා. හැබැයි එපමණක් නෙමෙයි. ඒ ඉගෙනගත්ත කරුණු හොඳට එහාට මෙහාට පෙරලලා බලලා එකිනෙක ගලපලා බලලා හොඳට මනසින් යම්කිසි විමර්ශනයකට ලක් කරලා තියෙනවා. ඊළඟට මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. ඒ තුලින් Taman තුල ඇති කරගත්ත යම්සි නුවණකුත් තියෙනවා. සුතාවුදෝ මික්කවේ ආර්ය ශාවකෝ අකුසලම් පජහති කුසලම් භාවේති. අර විදිහටම කියාගෙන යනවා. මෙන්න මේ බඳු බෞස්වත භාවයේ නැමැති ආයුධය සහිත යෝගාවචරයා අකුසලයේ දුරු කරනවා කුසලය ලං කර ගන්නවා. වැරදි දේ දුරු කරනවා හරි දේ ලං කර ගන්නවා. මොකද එයා දන්නවා මෙන්න මේකයි හරි දේ මෙන්න මේකයි වැරදි දේ. මෙන්න මේකයි කළ යුත්තේ මේකයි නොකළ යුත්තේ කියලා ඒ අහපු ධර්මයෙන් ඉගෙනගෙන තියෙනවා. බුදුරජාන් වහන්සේ කියලා දීලා තියෙනවා මෙන්න මේක කරන්න මේක වැරදි මේක හරි මෙන්න මේවයි කුසල් මෙන්න මේවයි අකුසල් කියලා මේ බුදුරජාන් වහන්සේගේ ධහම ඇසුරු කිරීම නිසා සෑහෙන අපිටම ධහමක් ඉගෙන ගැනීම නිසා මනසින් විමර්ශනයේ ලක් කිරීම නිසා එයා දන්නවා මෙන්න මේ කොටස තමයි හරි මේක තමයි වැරදි. මේ විදිහට තමයි කරන්න ඕනේ මේ විදිහට තමයි කරන්න හොඳ නැත්තේ කියලා සෑහෙන අවබෝධයක් මේ දහම ඇසුරු කිරීමෙන්ම දහම ඉගෙන කියා ගැනීමෙන්ම දහම ශ්‍රවණය කිරීමෙන්ම පරිහරණය කිරීමෙන්ම ඒතනත්තා සතුව තියෙනවා. අතර වෙන කෙනෙක් ඇවිල්ලා වෙන මතයක් ඉදිරිපත් කරන්න හැදුවට එයා ඒවට රැවටෙන්නේ මොකද එයා හොඳට මේක පරිශීලනය කරලා තියෙනවා. බහුශ්‍රත භාවයක් තමා තුළම තියෙනවා. තව කෙනෙක්ගෙන් අහහා යන්න දෙයක් නැහැ එහෙනම්. වෙනත් කෙනෙක් වැරදි මතයක් ඉදිරිපත් කරාට ඒක වැළඳ ගන්න යන්නෙත් නැහැ. මේ සමාසතු බහුශ්‍රත භාවයේ ප්‍රයෝගී කරගෙන එයාට පුළුවන් මේ වැරදි මත බැහැර කරන්න. වැරදි අර්ථ දැක්වීම ඉවත් කරන්න. අනිත් අය කොයිතරම් විකෘති ඉදිරිපත් කරත් තමන් ගන්න නිවැරදිව ධහම තුල ශ්‍රවණය කළා ඒක මනසින් විමසලා ඒකේ සත්‍ය අසත්‍යතාවය හොඳින් වටහාගෙන ජීවත් වෙනවා නම් අනිත් අය කොයිතරම් ධර්මයේ විකෘති කරන්න හැදුවත් Tamanට ඒකෙන් ලොකු බලපෑමක් එන්නේ නැහැ. මොකද Taman හොඳට බහුශ්‍රතයි. බුදුරජාන් වහන්සේගේ මේ ධර්මය හොඳට අහලා විමසලා ඒ තුලින් ගොඩනගාගත්ත සුතමේ ඥානයක් ඒ යෝගාචර සතු වෙනවා. ඊට පස්සේ පස්වෙනි කාරණය. දැන් පස්වෙනි කාරණේ එන්නේ අර විවිධ සේනාවන්. ඇත් සේනා, අශ්ව සේනා, රථසේනා යෝධයින් මේ වගේ අර ඒ කාලේ නම් වලින් කියනවා. ඉතින් මේ විවිධාකාර සේනාවනුත් මේ දැන් නගරේ ඉන්නවා. දැන් කලින් අපි කතා කරේ ආයුධ ගැන. දැන් මේ කතා කරන්නේ සේනාව ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ බඳු සේනාව වගේ තමයි ඒව මේවකෝ අරිය ශාවකෝ ආරද්ධ වෙරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු විරිය බලකායෝ භික්ඛවේ අරිය ශාවකෝ අකුසලම් පජහති කුසලම් භාවේති. දැන් මේ මෙහෙම නිකන් හිටියයි කියලා හරියන්නේත් නැහැ එහෙනම්. අර දේවල් නිකන් තිබුණා කියලා ආයුධ ටිකක් නිකන් තිබුණා කියලාත් හරියන්නේ නැහැ. ඒවා පරිහරණය කරන දක්ෂ ප්‍රතාපවත් යෝධයින් දක්ෂ බලකායන් මේ නගරේ ඉන්නවා. ඉතින් කවුරුන් හෝ සතුරන් ආවනම් අර ආයුධ පාවිච්චි කළා ඒ සතුරන්ව විනාශ කරන්න මේ බලකායට ශක්තියක් තියෙනවා. ඒ වගේ කියනවා අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන වීරය. ඒ යම්කිසි අකුසලයක් හිතේ පහළ වුණා නම් ඒක දුරු කරන්න. අරඹු වීරයක් මේ යෝගාචරය සතු වෙනවා. ඊළඟට කුසල් දහම් තවදුරටත් දියුණු කරන්න අරඹු වීරයක් මේ යෝගාචරය සතු වෙනවා. ඒකටම හොඳට හිත යොමු කරලා ඉන්නේ. තාමවා දල්හ පරක්කමෝ. දැන් කොයිතරම්නම් බාධා පැමිණියත් ඒවා මැඩගෙන ඒවා ඉවතලමින් යන්න පුළුවන් පරාක්‍රම වීරයක්. අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු මේ කුසල් දහම් වැඩිීමේ ප්‍රමාණවත් වීමක් නෑ යාට. ඒක තව තව දියුණු කරන්න ඕනේ. මේකේ මේකේ මස්තක ප්‍රාප්ත වෙනකම්ම මේකේ කෙල පැමිණෙනකම්ම එහෙම නැත්නම් අරහත්ත්වේ සාක්ෂාත් වෙනකම්ම ආයෙත් මේ අතට ගත්ත වැඩේ පැත්තකින් තියන්නේ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. ඒ කුසල් දහම් වැඩිම මග නතර කරන්නේ බාගෙට කරන්නේ ඒක ඒ ගත්ත වීරය අඛණ්ඩව පවත්වන්න උත්සාහන්ත වෙනවා. අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. විරිය බලකායෝ භික්කවේ අරිය ශාවක මෙන්න මෙබඳු වීරය නැමැති බලකායක් සහිතයි ආර්ය ශ්‍රාවකයා. අකුසලම් පජහති කුසලම් භාවේති. එයා අන්න අකුසලය බැහැර කරනවා කුසලය තව වඩනවා. වැරදි දේ බැහැර කරනවා, නිවැරදි දේ ලං කර ගන්නවා. සුද්ධං අත්තානම් පරිහරති. ඒ හරහා තයා බොහෝම පිරිසුදු ජීවිතයක් ගත කරන්න චිත්ත පාරිශුද්ධියක් පවත්වන්න උත්සාහන්ත වෙනවා. එතකොට ජීවිතේ පිරිසුදු වෙන්නේ මේ හිත පිරිසුදු වුණා නම්. එතකොට යම්ස කෙනෙක් පිරිසුදු මිනිස්සෙක් කියලා කියන්නේ යා මේ නාලා කියලා ඉඳීමෙන් නෙමෙයි. අපි කලින් සතියේ මතක් කරගත්තා වගේ. එයා හිතේ පාරිශුද්ධියක් ඇති කරති කරගෙන ඉන්නවා නම්. ඒ බඳු චිත්ත පාරිශුද්ධියක් සහිත කෙනෙක් තමයි පිරිසුදු තැනැත්තෙක් බවට පත් වෙන්නේ. ඒතකොට දැන් මේ හිතේ පාරිශුද්ධිය කෙලසන්න කෙලස් සතුරන් එනකොට නිකන් ඉන්නේ නෑ එහෙනම්. එයා අර ආයුධ පාවිච්චි කරනවා. ආයුධ පාවිච්චි කරන්න නිරන්තරයෙන් දැඩි වීරයකින් දල්හ පරාක්‍රමයකින් එයා කටයුතු කරනවා. ඒ ඒ සඳහා වමනා කරන කුසලතායන් දිනු කරන්නත් නිතැතින් උත්සාහත් වෙනවා. ඒකට කිසි මැලිකමක් ඒක අතරමඟ නවතා දැමීමක් දැන් ඇති කියලා හිතීමක් නැහැ. ඒකේ උපරිමය දක්වා ළඟා වෙන්න පුදුමාකාර වෑයමක් දරනවා. ඒතර මේ බුදුරජාන් වහන්සේ පෙන්වන දහම විරියවන්තස්සායම් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කියලා දේශනා කරනවා. ඒ කියන්නේ එහෙනම් මේ පෙන්වන දහම වීරවන්තයෙකුටයි. එහෙම නැතු කුසීත දැනැත්තෙකුට නෙමෙයි. කියන්නේ මේ දේවල් නිකන් ලැබෙන දේවල් නෙමෙයි. බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය හේතුඵල ධමයක් මත පදනම් වෙලා අපි අපි වඩපු තරමට අපි අපි ඒකේ ප්‍රායෝගිකව හැසිරෙච්ච තරමට තමයි දියුණු වෙන්නේ. එහෙම නැතුව නිකාං වැඳ වැඳ හිටිය තරමට නෙමෙයි මේවා දියුණු වෙන්නේ. මේවා හොඳට පරිශීලනය කළා මේ කියන ගුණධර්ම අපි තුළ වඩාගෙන ඒවා තව තව දියුණු කරන්න දියුණු කරන්න වීරයවන්තව කටයුතු කරන්න කටයුතු කරන්න තමයි මේ ධහමේ ප්‍රතිඵල ලැබෙන්නේ තියෙන්නේ. ඒකයි වීරයවන්තයෙකුටයි මේ ධහම හරියන්නේ කුසීතයෙකුට නෙමෙයි මේ ධහම හරියන්නේ කියලා අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මහා පුරුෂ විතර්කයක් පහළ වෙනවා. මුද්‍රයන් වහන්සේත් ඒ වහන්සේත් ඒක අනුමත කරා. මෙතෙන්දිත් එහෙනම් අපිට තේරෙනවා විරිය බලකායක් මේ යෝගාවචරය සතු වෙනවා. විවිධ අන්දමේ වීරයන්. පටන් ගන්නා වීරය, දිගට පවත්වන වීරය, බාධාවක් ආවා මේක මැඩගෙන ඉදිරියටම යන වීරය, බොහොම ප්‍රබල අවස්ථාවකදී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන වීරය වගේ ඊටා විශේෂ අන්දමක වීරය බලකායක්. බුදුරජාන් වහන්සේ මේ යෝගාවචරය සතු විය යුතුයි කියලා දේශනා කරනවා. ඊට පස්සේ එනවා අපිට හුඟක් හුරු පුරුදු කොටසකට අර දෝවානිකෝ හෝති පණ්ඩිතෝ වියත්තෝ මේ දහවි. දොරටුපාලයා ගැන. ඒතර ඒ දොරටුපාලයා ගැන විස්තර විශේෂයක් සඳහන් වුණා. එයා ඇවිල්ලා බොහොම ප්‍රඥාවන්ත දොරටුපාරේ ව්‍යක්ත වූ දොරටුපාරේ එයාට ඕන කෙනෙක් එක්ක හොඳට කතා බහ කරලා එයාව විස්තර ටික එළියට ගන්න පුළුවන්. ඊළඟට හොඳ උපන් ප්‍රඥාවක් තියෙනවා. එතකොට නොදන්නා අයව නැත්නම් සැකසිත අයව බැහැර කරන්නත්, දන්නා අයව ලං කරගන්නත්, ඒ අයට ඉඩ දෙන්නත් එයා දන්නවා. අන්න ඒ බඳු මේ දොරටුපාලේ සතුරන් වළක්වනු පිණිස ඔත්තුකාරයෙන් වළක්වනු පිණිස ඇතුළේ ඉන්න අය ශක්තිමත්ව ආරක්ෂා කිරීම පිණිස නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒතර එයා ඒ කටයුතු කරන ආකාරය බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ අපේ සතිමත් භාවයට. යෝමියෝකෝ භික්කවේ අරිය ශාවකෝ සතිමා හෝති. පරමේන සති නේපක්කේන සමන්නාගතෝ. චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. සති දෝවාරිකෝ භික්කවේ අරිය ශාවකෝ සාවජ්ජම් පජහති අකුසලම් පජහති කුසලම් භාවේති. සාවජ්ජම් පජහති අනවජ්ජම් භාවේති. සුද්ධං අත්තානම් පරිහරති. ඒ කියන්නේ දැන් සතිය නැමැති දොරටුපාලයා යම්කිසි කෙනෙක්ගේ හිතේ තියෙනවා නම් ඒ දොරටුපාලයා බොහොම ප්‍රඥාවන්ත දොරටුපාලයෙක්. දැන් ඒ සතිමත් භාවය එකාතකින් නිකම්ම නිකන් සතිය නෙමෙයි. ඒකට යම් නුවණකුත් එකතු වෙලා තියෙනවා. ඒ වගේම හොඳ මතකයකුත් ඒ සතියේ තියෙනවා. දැන් අර දොරටුපාලයා දන්නවා මේ නගරවාසීන් කවුද? දන්න කෙනා කවුද? නගරය ඇතුලේ ජීවත් වෙන කෙනා කවුද? නගරයෙන් බැහැර ජීවත් වෙනා කවුද? සොරා කවුද? සතුරා කවුද? කියලා යාට හොඳ නුවණකින් යා හඳුනා ගැනීමක් කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට සති නේපක්කේන සමන්නාගතෝ අරිය ශාවක. එතකොට එබඳු නිපක සතියක් ප්‍රඥා මුසු වෙච්ච සතියක් සහිත කෙනා චිරකතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. මේ සෑහෙන කාලයකට කලින් කරපු දෙයක් නැවත බොහොම පහසුවෙන් සිහි ගන්නව ගන්න පුළුවන්. කලින් කියපු දෙයක් ඉතා පහසුවෙන් සිහි ගන්නවන්න පුළුවන්. මොකද හිත තිබිලා තියෙන සතිමත් භාවයෙන්. දැන් ඔය මතකය ගැන අපි මිට කලින් වතාවක සාකච්ඡා කළා. දැන් මතකය හොඳට වැඩ කරන්න නම් ඒ අපි මතක තබාගත යුතු කටයුත්ත කරන අවස්ථාවේදීත් හිතේ යම් පමණක සංසිනීමක් සැනසීමක් සතිමත් භාවයක් තියෙනවා. හිත හොඳටම ව්‍යාකූල වෙලා අතීත අනාගත දේවල් වල පැටලිලා වික්ෂිප්ත වෙලා නම් තියෙන්නේ. අපි ඒ වෙලාවේදී පොතක් පතක් බැලුවාට ඒකේ තියෙන කරුණක් අපිට මතක හිටින්නේ නැහැ. මොකද හිතේ තියෙන වික්ෂිප්ත භාවය. ඒ වගේමයි අපි හිතමු පස්සේ කාලෙක ඒක මතක් කරගන්න ගියා. මේ මතක් කරන අවස්ථාවදී හිත වික්ෂිප්ත වෙලා නම් හිත අතීතේට අනාගතේට ගිහිල්ලා පැටලෙනවා නම් හිත කෙලෙස් බරිත නම් එහෙනම් අර ඇතුලේ තැම්පත් වෙලා තියෙන එක හරියට එළියට එන්නෙත් නැහැ. මතක් කරගන්නත් බෑ. එහෙනම් අවස්ථා දෙකක් අපිට හඳුනගන්න පුළුවන්. අපේ අපේ හිත ඇතුලේ ಗබඩා කරන අවස්ථාව, මතකයට දාගන්න අවස්ථාව, මතක තබා ගන්න උත්සාහ කරන අවස්ථාව, ඒ අවස්ථාවේදීත් හොඳ සතිමත් බවක්, පැහැදිලි මනසක්, සංසුම් මනසක්, විමර්ශනශීලී මනසක්, මනසක් පවත්වන්න අවස්ථයි අවශ්‍යයි. ඒ වගේමයි අපිට පස්සේ කාලකදී මේ මතක් කරගන්න උනහම මේ මතක් කරන අවස්ථාවේදීත් හිතේ හොඳ සහැල්ලු ගතියක්, පැහැදිලි ගතියක්, නිකලස් ගතියක්, සතිමත් බවක් පවතින අවශ්‍යයි. ඒතර මේ අවස්ථා දෙකේම ඔන්න ඔය කියන ಗುಣ ටික තියෙනවා නම් එහෙනම් එයාට හොඳ මතක ශක්තියක් උරුම වේවි. චිර කතම්පි, චිර භාසිතම්පි, සරිතා අනුස්සරිතා. සෑහෙන කාලයකට කලින් කරපු දෙයක්, සෑහෙන කාලයකට කලින් කියපු දෙයක් පහසුවෙන් අනුස්මරණය කරන්න යාට අවස්ථාව තියෙනවා. ඒතර මේ සතියෙන් ලැබෙන අමතර වාසියක් ගැන තමයි මේ දේශනා කරන්නේ. ඒතර මෙතන තව පොඩි කාරණයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඇතම් යෝගාවචරයන් විශේෂයෙන්ම විපස්සනාවක් වඩනකොට සුළු කාලයකට එයාගේ මතකයේ යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන්. දැන් මුල් කාලේදී සතිය වඩන්න ගත්තාම දිගටම සතිමත් භාවය වැඩෙනවා. ඒත් එක්කම මතක ශක්තියත් වැඩෙනවා. ඊට පස්සේ ආ විපස්සනාවකට හැරිලා නුවණ දියුණු කරමින් විපස්සනාවක් දියුණු කරමින් යන ගමනේ හිත පිවිසෙනවා යම්සි වකවානුවකට හිත දැන් අරමුණු ගන්නෑ. හිත නිමිති ගන්නෙ නෑ. නිමිති ගන්න දැන් හිතට වොමනාවක් නෑ. හිත කැමති හුදකලාව ඉන්න. හිත කැමති දේවල් හලහලා යන්න. හිත කැමති සංඥා රහිතව ඉන්න. හිත කැමති සැහැල්ලුවෙන් ඉන්න. දෙයක් හිතට ආවත් ඒක ඉක්මනටම හිතින් රූටලා යනවා. හිතින් ඉවත් වෙලා යනවා හිතේ රැඳෙන්නේ ඔන්න ඔය වගේ වකවානුවකට යෝගාචරයක් එනවා. ඉතින් මේ වකවානුව අත්‍යවශ්‍ය වකවානුවක්. වැළක්විය යුතු වකවානුවක් නෙමෙයි අනිවාර්යෙන් හරහා යා යුතු වකවානුවක්. ඉතින් මේ යුගයේ ගත කරන යෝගාචරයාගේ හිතේ සමහර විට උවමනා කරන දේත් අමතක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක එකාතකින් සංක්‍රාන්ති අවධියක් කියන්න පුළුවන්. හැබැයි පස්සේ ඒ යෝගාචර ඒ කාලේ පහු කරාම එයාට පුළුවන්කමක් ලැබෙනවා බොහොම නිදහස් හිතක් පවත්වන්න. සැහැල්ලු හිතක් පවත්වන්න. උපාදාන වලින් තොර හිතක් පවත්වන්න. අනිශ්චිත හිතක් පවත්වන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ එයාට ඕනේ නම් මේ සම්මුති ලෝකෙත් කිසිම බයක් හැකක් නැතිව කරදරයක් නැතුව ඒකෙන් ආතතියක් තනා ගන්න නැතුව ඉන්නත් පුළුවන් කමක් ඇති වෙනවා. එතකොට මේ මට්ටම එනකොට ඒ කාලය තුල බොහොම නිදහස් හිතක්, සැහැල්ලු හිතක්, පැහැදිලි හිතක්, નિરાයාස සතිමත් භාවයක් පවත්වන්න පවත්වන්න අර මතක ශක්තිය නැවතත් ඔන්න යථා තත්ත්වයටපත් වෙනවා තව තව වර්ධනය වෙනවා මොකද අර අපි කලින් කියපු ඒ කටයුත්තක් කරන අවස්ථාවේදී ආගේ හිතේ පැහැදිලි බව රැකිලා තියෙනවා සතිමත් භාවයේ පවතිනවා ඒක මතක තියාගන්න ඕන නම් ඒක හොඳට මතකයේ ධාරණය කරගන්න අවස්ථාවක් තියෙනවා ආයි සමහරලාට උවමනාවෙන් මතක තියාගන්න දැඟලුවේ නැතත් පස්සේ කාලෙකදී මතක් කරලා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ පමණකට අර ඒ ඒ හැකියාව පස්සේ කාලෙදී ආයෙත් සම තත්වයකටපත් වෙනවා. ඒ නිසා ඇතැම් මට්ටම් වලදී හිතේ සිද්ධ වෙන පුංචි පුංචි විපර්යාස ඒවා මේ ගැන ඒ තරම් බිය යුතු බිය විය යුතු නෑ අපි ඒව හරහා යාමයි කල යුත්තේ පස්සේ ගාන්ට ඒ ටික සමබර වෙලා සකස් වෙලා එකලස් වෙලා Tamanටත් හොඳට විශ්වාසය තහවුරු වෙලා එනකොට ඒ කියන දුබලතා අයින් වෙලා නැවතත් අන්න හොඳට මතක ශක්තිය වර්ධනය වෙන පැත්තකට යෝගාචරයේ පැමිණෙනවා. එහෙමනම් දැන් මේ ඒබඳු සතිමත් භාවයක් යෝගාචරයේ සතු නම් ඒ සතිමත් භාවයෙන් හැමතිස්සෙම එහෙනම් මේකයි පැවැත්විය යුත්තේ මේකයි පැවැත්වෙන් නොපැවැත්විය යුත්තේ නැත්තම් මේකයි ලං කරගත යුත්තේ මේකයි ලං කර නොගත යුත්තේ මේකයි නිවැරදි මේකයි වැරදි මෙයයි අකුසලයේ මෙයයි කුසලයේ කියලා අර පෙන්නලා දෙන ගතියක් මේ සතිමත් භාවයේ තියෙනවා. හරියට නිකන් අපි අපිව හොඳට අධීක්ෂණය කරන ගුරුවරයෙක්, කල්යාණ මිත්‍රයෙක් එක්ක කටයුතු කරනා වගේ තමයි අපි තුල මෙන්න මෙබඳු හොඳ සතිමත් භාවයක් දිනු වීම. ඒතර මේ සතිමත් භාවය අපිව අතහැරලා යන්නේ නැතිව හැම තිස්සෙම අපි ගාව ඉඳිමින් අපිවම නිරීක්ෂණය කරමින් අපිවම විමසා බලමින් එයා බොහොම ඉක්මනට අනුතුරු අඟවනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි මේක හොඳයි මේක නරකයි මෙයා ඇතුළට වද්ද ගන්න සුදුසු කෙනෙක් මේක ඇතුළට වද්දා ගන්න සුදුසු නැති කෙනෙක් මේක හිතේ පැවැත්විය යුතු දෙයක් මේක හිතේ නොපැවැත්විය යුතු දෙයක් කියලා එයා අපිට පෙන්නලා දෙනවා හරියටම අර දොරටු පාලයාගේ කටයුත්ත එයා කළා දෙනවා දොරටු පාලයාට හොඳ නුවණක් තියෙනවා එයා දන්නවා මේකට වැද්ද ගත යුතු යුත්තේ කවුද වැද්ද නොගත යුත්තේ කවුද සතුරා කවුද මිතුරා කවුද කියලා දොරටු පාලයා දන්නවා හොඳ මතක ශක්තියකුත් තියෙනවා අන්න ඒ බඳු නිපක ප්‍රඥාවක් සහිත මතක ශක්තියක් තියෙන ඒ ස්වභාවය ඒ ත්‍රිප්‍රපාලයාගේ ස්වභාවය තමයි බුදුරජාන් වහන්සේ සතියට උපමා කරලා තියෙන්නේ. අපි කල්පනා කරලා බලන්න අපි තුල මේ කියන ගුණධර්ම වැඩිලා තියෙනවද? මේ කියන සතිමත් භාවය අපි ගාව දැන් තියෙනවද? මේ දොරටුපාලයාගේ කාර්යය අපේ සතිමත් භාවය කරනවද? සමහර විට සතිමත් භාවයේ දොරටුපාලයාගේ කටයුත්ත කරත් ලැජ්ජ බය නැත්තම් සමහර විට අපි ඒ හතුරාව ඇතුළට ගන්නවා. මම උදාහරණයක් වශයෙන් කිව්වේ අර රාගසිත. අපි තුමු යම්ස කෙනෙක් සතිමත් බවක් දියුණු කරනවා. ප්‍රඥාවකුත් දියුණු කරනවා. යම් යම් අවස්ථාවන් වලදී හිත නික්ලේශීවත් තියෙනවා. ඒකත් හඳුන ගන්නවා. හැබැයි තාම ලැජ්ජ බය අවශ්‍ය පමණට දියුණුලා නැහැ. එතකොට ඔන්න ක්ලේශයක් හිතට ආවහම රාගසිතක් හිතට ආවහම ඒකේ තියෙන ආස්වාදයට යට වෙනවා ඒකේ තියෙන ආස්වාදයට ලොල් වෙනවා ඒක අබිරමණය කරන්න යනවා. ඒකත් එක්ක සතුට වෙන්න යනවා. ඒක කියාපාන්න යනවා. හිත ඇතුළට ඒක වද්ද ගන්නවා. සතියෙන් නම් පෙන්නලා දුන්නා. හැබැයි ප්‍රමාණවත් ලැජ්ජ බයක් අපේ හිත ඇතුලේ නැහැ. ඉතින් ආයෙත් අර කෙලස් ටික ආයෙ ඇතුලට ගත්තා. ලැජ්ජ නැතිකම නිසා. ලැජ්ජාව මේ පව කෙරෙහි බිය මදිකම නිසා. ඒ නිසා මේ එකාතකින් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ගුණධර්මයන් අතර එක්තරා අන්දමක සාමූහික වගකීමක් සාමූහිකව ක්‍රියාත්මක වීමක් පේන්න තියෙනවා. ද උදාහරණයක් වශයෙන් අර නගරයේ අර කතා කරන එකම ආරක්ෂක විධිවිධානයක්වත් හරියට යෙදিলা නැත්නම් එතන තියෙනවා යම්සේ ආරක්ෂක කපොල්ලක්. එතන තියෙනවා නැත්නම් ආරක්ෂාවේ හිඩසක්. එතන තියෙනවා ආරක්ෂාවේ දුර්වලතනක්. එහෙනම් ওই සතුරා අපිට පහර දෙන්නේ ඔන්නේ ආරක්ෂාවේ තියෙන දුර්ලතන හරහා. අපි මේ නියඟයක් ඇවිල්ලා අර සම්පූර්ණම දියාගල මේ වෙලිලා ගියා. දැන් වතුර නැහැ. ඒකේ හිටපු අර භයානක සත්තුත් දැන් නැති වුණා. ඉතින් දියාගල හරහා සතුරන්ට එනවා කියන එක මහ දෙයක් නෙමෙයි. ඒ වගේ තමයි අපේ හිතෙත් ලැජ්ජාව කියන එක පවට තියෙන ලැජ්ජාව කියන එක නැති වුණා නම් ඒක හරහා ඉතින් දැන් කෙලස් වලට එනවා කියන එක පිටතර අමාරු නෑ. මොකද ලැජ්ජාවක් නෑ. හරිය නිකන් අර දියාගල හිඳිලා ගියා වගේ. ඒ වගේමයි අපි හිතමු අර ප්‍රාකාරයේ උඩින් ගිහිලා මුළු නගරේම පරීක්ෂා කරන නගරයේ තියෙන ආරක්ෂක විධිවිධාන නැවත නැවත හොඳට පරීක්ෂා කරලා බලන හොඳට ශක්තිමත්ව තියනවාද මේගොල්ලෝ අවදියෙන් ඉන්නවද සේනාව හොඳින් ඉන්නවද? සතුරු එනවද කියලා මේ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන ගතිය ඒ නගරේ නැත්තම් ඉතින් ඒ අපිටම මේක කණ්ඩායමක් ඒක ඒ වැඩේ කරේ නැහැ. ඒ කණ්ඩායම වාර්තා කළේ නැහැ සේවයට. ඒගොල්ලෝ එක්කෝ මේ පොත අසංකල නැවිත් හිටියා. ඉතින් ඒක ප්‍රමාණවත් අර සතුරට පහර දෙන්න මොකද සතුරා එතකොට ඒගොල්ලන්ගේ ඇහැ වහලා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්නව ඇතුළට එනවා. ඒ වගේ තමයි අපිට යම් හෝ පවකට බියක් නැත්තම් ඒ බිය නැති නිසා ඒ පව අපේ ඇතුළට එනවා. සතිය තිබුණා වෙන්න පුළුවන්. සතියෙන් පෙන්ලා දුන්නා වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ කතා කරන නගර පරිഷ്කාරයන් මේ කතා කරන නගරයේ තියෙන ආරක්ෂක විධිවිධාන හැම එකක්ම හොඳට එකිනෙක සමායෝජනය වෙලා එකිනෙක හොඳට සම්බන්ධ වෙලා ඔවුනොන් අතර හොඳ ප්‍රමාණවත් sannivedanayak වෙලා තියෙනවා නම් තමයි අන්න නගරය හොඳට බැබලෙන්නේ ආරක්ෂා වෙන්නේ. දැන් අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාව ගැන. ඉතින් ඒකෙදි දේශනා කරන්නේ අර ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරය මේ නගරේ වටේම යනවා. ඒක හොඳට ප්‍රතාපවත් ප්‍රාකාරයක්, උස්ස තනපු ප්‍රාකාරයක්, ඒ වගේම පුළුල්ව තනපු ප්‍රාකාරයක්. ඒක උඩ ඇවිදින්න පුළුවන්. ඇවිදිමින් මේ නගරයම පරීක්ෂා කරන්න පුළුවන්. එපමණකට ශක්තිමත් ප්‍රාකාරයක්. ඒ වගේම කිසිම සිදුරක් නැති ප්‍රාකාරයක්. ඒව මේව කෝ භික්ඛවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති. උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය. සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඒ කියන්නේ මේ කිසිම සිදුරක් නැති මේ ප්‍රාකාරය වගේ තමයි කියනවා මෙන්න මේ ආර්ය වූ විනිවිද දක්නාසුළු වූ උද්‍යම්වේ දක්නාසුළු වූ සියලු දුක් කෙරවල කෙලවර කිරීමේ සමත් වූ ප්‍රඥාව. කියන්නේ නිකම්ම නිකම් ප්‍රඥාවක් නෙමෙයි. විපස්සනාවේ හම්බෙන මූලික මට්ටමේ ප්‍රඥාවකුත් නෙමෙයි මේ කතා කරන්නේ. ඒකට ටිකක් එහාට ගිය මට්ටමේ ප්‍රඥාවක්. ඒතර ඒකේ තියෙනවා විනිවිද යාමේ හැකියාවක්. යම්සේ සංසිද්ධියක් වෙනකොට ඒ සංසිද්ධියේ ඇතුලේ ඉඳගෙන ඒකේ විඳවන්නෙක්, ඒකේ විඳින්නෙක්, ඒකේ රඟපාන්නෙක්, නළුවෙක් වෙනවා වෙනුවට ඒකෙන් ඉවත් වෙලා ඒක විනිවිද යන්න පුළුවන් සංසිද්ධිය විනිවිද යන්න පුළුවන් මට්ටමක් ඊට පස්සේ සියලු දුක් ඡය කර හැරීමේ ප්‍රඥාව කිසිම සිදුරක් නැති ප්‍රඥාවක් අර ප්‍රතාපවත් තාප්පේ ප්‍රාකාරයේ කිසිම සිදුරක් නැහැ රින්ගන්න කියලා තැනක් නැහැ එපමණට හරි ශක්තිමත් ප්‍රාකාරයක්. ඒ වගේ තමයි කියනවා මෙන්න මේ ආර්ය වූ විනිවිද දක්නාසුළු වූ සීල දුක් දුරු කරන්න පුළුවන් උදේවය දකින්න පුළුවන් මෙන්න මේ ප්‍රඥාව. පඤ්ඤා වාසන ලේපන සම්පන්නෝ භික්කවේ අරිය ශාවකෝ අකුසලම් පජහති කුසලම් භාවේති. මෙන්න මේ බඳු ප්‍රඥාව නැමැති ලේපණයෙන් ප්‍රඥාව නැමැති මේ ප්‍රාකාර බැම්මෙන් සමන්විත වූ ආර ශ්‍රාවකයා අකුසලයේ දුරු කරනවා කුසලයේ වර්ධනය කරනවා. වැරැද්ද දුරු කරනවා නිවැරැද්ද ලං කර ගන්නවා. පිරිසුදු ආත්මයක් පරිහරණය කරනවා. පිරිසුදු ජීවිතයක් පරිහරණය කරනවා. ඉතින් ඒ කියන්නේ දැන් මේ අංග හතම සෑහෙන්න ඕනෝන් එක්ක sannivedanayak වෙලා හොඳට සමායෝජනයක් වෙලා සම්බන්ධීකරණයක් වෙලා කටයුතු කළොත් පමයි පමණයි ඇත්තට මේ නගරය ආරක්ෂා මොකක හරි මේ තිබුණොත් එහෙම වැරද්දා මොකක හරි අඩුපාඩුවක් තිබුණොත් ඒක දැකපු සතුරා ඒ හරහා එන්න ඉඩ තියෙනවා. ඒගොල්ලොත් ඇහැ ගහගෙන ඉන්නේ කොයි වෙලාවෙද මේක ආරක්‍රමණය කරන්න කියලා. ඒ වගේම තමයි අපේ හිතත්. මේ අපේ හිතෙත් ශ්‍රද්ධාව කොයි වෙලාවෙද හරි පිරුණා නම් ඔන්න ඒක හරහා වෙන කෝපදූප ගොඩක් මිත්‍යා දෘෂ්ටීන් ගොඩක් එන්න ඉඩ තියෙනවා. මොකද සමාජයට අපි මේ රහත් වෙලා නෙමෙයි. මාර්ගඵලලාභී වෙලා නෙමෙයි. තාම මේ වැඩේ කරගන්න කරගෙන යනවා. එතකොට ඔන්න යම් කෙනෙක් ඇවිල්ලා කිසිම තේරුමක් නැති මතයක් වෙනත් කෙනෙක්ගේ ඕපදූපයක් වෙනත් මිත්‍යා මතයක් මිත්‍යා දෘෂ්ටියක් ඉදිරිපත් කළොත් එහෙම අපි ගාව අර හොඳ ශ්‍රද්ධාවක් නොසෙල් වෙන ශ්‍රද්ධාවක් තිබුණ නැත්නම් ඔන්න ඉතින් වැඩෙන්න ගන්නවා. කරපු වැඩේ අතහැරලා දානවා. කරපු භාවනාව අතහැරලා දානවා. ඒක ගැන ඊළඟට සැක පහළ වෙන්න පටන් ගන්නවා. මොකද මේ ශ්‍රද්ධාව අපිට හොඳට තහවුරු වෙලා නැහැ. ඊට පස්සේ අපි ගාව අපි දැන් කතා කරපු බය ලැජ්ජා දෙක නැත්තම්. එතකොටත් ඉතින් අකුසලයට ඉඩ දෙනවා. හිත ඒකට ආක්‍රමණය කරන්න ඉඩ දීලා අපි ඉතින් නිදාගෙන ඉන්නවා. මොකද ලැජ්ජා බය දෙක නැහැ. ඊළඟට අපි හිත හොඳට බහුශ්‍රත භාවයක් නැත්තම් ඒ තරම් සුතමේ ඥානයක් නැත්නම් ඉතින් හැමතිස්සෙම අනිත් කෙනාගෙන් අහහා ඉන්න ඕනේ. මේ අනිත් කෙනෙක් කියන කාරණාව ටංගාලා තේරුම් ගන්න, යොහුසලුව තේරුම් ගන්න අපි සතු බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙනගත්ත ඒ දහම් පරිශීලනය කරපු ගතියක් නැහැ. හොඳට දහම පරිශීලනය කළා තියෙනවා නම්, හොඳට ඒ අහපු කරුණු විමසලා බලලා තියෙනවා නම්, එහෙනම් ඒ යම්ස කෙනෙක් වෙන වැරදි මතයක් ඉදිරිපත් කරද්දී Taman සතු ආයුධ තියෙනවා ඒකට පහර දෙන්න. ඒ වගේම ප්‍රබල වීරයක් තියෙනවා. මේ වැඩේ මග නතර නොකරන්න වීරයක් තියෙනවා. අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු මේ කුසල් දහම් දියුණු කරා ඇති කියලා හිතන්නේ තව තව දියුණු කරනවා. ප්‍රඥාව වැඩුව ඇති කියලා හිතන්නේ විපස්සනා වැඩුව ඇති කියලා හිතන්නේ තව තව දියුණු කරනවා. <clears throat> දැන් මේ හිතේ කෙලෙස් නැහැ කියලා පැත්තට දාන්න නැහැ. කෙලෙස් එන්න ඉඩ තියෙනවා කියලා තව තව ටිකක් ආරක්ෂා සහිතව ගමන් කරනවා. මොන බාධාවක් ගමන නවත්තන්න නැතුව ඉබන්දු ප්‍රතාපවත් වීරයකින් ගමන් කරන ගතියක් තියෙනවා. ඒ වගේමයි නිරන්තර සතිමත් භාවයක් පවත්වන්න උත්සාහවන්ත වෙනවා. ඒ සතිමත් භාවයම පාවිච්චි කළා පුළුවන් තරම් අකුසලයේ ප්‍රහාණය කරන්න කුසලයේ වඩන්න උත්සාහවන්ත වෙනවා. <clears throat> ඊට පස්සේ ඒ ප්‍රඥාව වඩනවා විපස්සනා වඩනවා ඒ විපස්සනා ප්‍රඥාව පාවිච්චි කළා එතනිනුත් අකුසලයේ ප්‍රහාණය කරනවා කුසලයේ වර්ධනය කරනවා. දැන් ඉතින් සෑහෙන ආරක්ෂා සහිත හිතක් පවත්වන්න උත්සාහන්ත වෙනවා. හොඳයි පින්වත්නි එහෙනම් අද අපි මේ නගරෝපම සූත්‍රය මුල් කරගෙන උත්සාහවත් උත්සාහවන්ත උනේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ නගර පරිෂ්කාරයනුත් ඊට අනුරූපව දේශනා කරන මේ යෝගාචරයෙන්ගේ ආර්ය ශ්‍රාවකයෙක්ගේ හිතේ බලපවැත්විය යුතු ගුණධර්මත් පිළිබඳව යම් පමණක විමසා බැලීමක් කරන්න දැන් අද ධර්ම දේශනාව වෙනොත් අපි වඩන භාවනාවට අපි ගමන යන ආධ්‍යාත්මික ගමනට යම්සි මඟ පෙන්වීමක් මෙම සූත්‍ර දේශනාවනුත් ධර්ම දේශනාවනු සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා සිළු දිනාටම තෙරුවන් සරණයි